බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා යමෙක් මාර්ගඵලයකට පැමිණි බව කිව හැක්කේ බුදුවරයෙකුට පමණද තමන්ට අවබෝධ කරගන්න පුළුවන් ඊළඟට පරචිත්ත විඥානනය පිළිබඳ විචක්ෂණ වූ අන්‍ය කෙනෙකුට යම් ප්‍රමාණයකට හඳුනා ගන්න පුළුවන්. හැබැයි පරචිත්ත විඥානය පිළිබඳ විචක්ෂණ සාමාන්‍ය පරචිත්ත විඥානයක් තිබෙච්ච පමණට තේරුම් ගන්න පහසු නැහැ. ඉතා විචක්ෂණ විදිහට පරචිත්ත විඥානය ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට මාර්ගඵලලාභීෙක්ව හඳුනා ගන්න පුළුවන් බුදු කෙනෙකුටම පමණක් නෙමෙයි. ඉතින් ਸਰව සම්පූර්ණයෙන් සියලු සියුම් ගති ලක්ෂණ හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. ඒ හැරුණු කොට අවශේෂ පරසිද්ධන්නා අයටත් සහ Tamanට ඒ බව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. බොහොම පිං අවසරයි ස්වාමීනි.